ශුඤ්ඤත වග්ගෝ චූල ශුඤ්ඤත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ පුබ්බාරාමේ මිගාර මාතුපාසාදේ අතකෝ ආයස්මා ආනන්දෝ සායන්න සමයං පටිසල්ලානා වුට්ඨිතෝ යේන භගවාතේනුප සංකමේ උපසංකමේත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වෝච ඒකමිදං බන්තේ සමයං භගවා සක්ඛේ සුවිහෙරති නාගරකං නාම සක්ඛානං නිගමෝත් තත්‍ර මේ බන්තේ භගවතෝ සම්මුඛා සතං සම්මුඛා පටිග්ගහිතං ශුඤ්ඤතා විහාරේනාහං ආනන්ද ඒතරහි බහුලං විහරාමේ තේ කච්චිමේ සංවන්තේ සුස්සතං සුග්ගහේතං සුමනසිකතං සෝපධාරිතන්තේ තග්ගතේ ඒතං ආනන්ද සුස්සතං සුග්ගහේතං සුමනසිකතං සෝපදාරිතං පුබ්බේ පාහං ආනන්ද ඒතරහේ ශුඤ්ඤතා විහාරේන බහුලං විහරාමි සේයතාපි ආනන්ද අයං මිගාරමාතු පාසාදෝ ශුඤ්ඤෝ හත්ති ගවාස්ස බලවේන ශුඤ්ඤෝ ජාත රූප රජතේන ශුඤ්ඤෝ ඉත්තේ පුරිස සම්නිපාතේන අත්ථේවිදං අසොඤ්ඤතං යදිදං බික්ඛු සංඝං පටිච්ච ඒකත්තම් ඒවමේව කෝ ආනන්ද බික්ඛු අමනසිකරෙත්වා ගාම සංඤං අමනසිකරෙත්වා මනුස්ස සංඤං අරඤ්ඤ සංඤං පටිච්ච මනසිකරෝති ඒකත්තං තස්ස අරඤ්ඤ සංඥාය චිත්තම් පක්ඛන්දතේ පසේදතේ සම්තෙට්ඨතේ අදිමුච්ඡතේ සෝ එවං පජානාතේ යේ අස්සෝ දරතා ගාම සංඥං පටිච්ච තේදන සම්තේ යේ අස්සෝ දරතා මනුස්ස සංඥං පටිච්ච තේදන සම්තේ අත්තේ සේවායන් දරතමත්තා යදිදං අරඤ්‍ය සංඥං පටිච්ච ඒකත් සම්තෙන් සෝ ශුඤ්ඤමිදං ශුඤ්ඤාගතං ගාම සංඥායාසේ පජානාසේ ශුඤ්ඤමිදං සංඥාගතං මනුස්ස සංඥායාසේ පජානාසේ අත්තේචේ විදං අශුඤ්ඤතං යදිදං අරඤ්‍ය සංඥං පරිච්ඡ ඒකත්තන්තේ ඉතියං හේ කෝ තත්ත නහෝතේ තේන තං සොඤ්ඤං සමනුපස්සති යං පනසත්ත අවසෙට්ඨං හෝති තං සම්තමිදං අත්ථේති පජානාති එවං පිස්ස ඒසා ආනන්ද යථා බුද්ධා අවිපල්ලත්තා පරිසොද්ධා ශුඤ්ඤතා වක්ඛන්තේ භවතේ පුනච පරං ආනන්ද බික්ඛෝ අමනසිකරේत्वा manuss සංඥං අමනසිකරේत्वा අරඤ්‍ය සංඥං පඨවි සංඥං පඨේච්ච මනසිකරෝති ඒකත්තං චස්ස පඨවි සංඥාය චෙත්තං පක්ඛන්දති පසේදතේ සම්තිඨතේ අදිමුච්ඡතේ සේයථාපි ආනන්ද ආශබකම්මං සංකොසතේන සොවිහතං විගත වලිකං ඒවමේව කෝ ආනන්ද වික්ඛෝයන් ඉමිෂා පටවියා උක්කුල විකුලං නදේවි දොග්ගං කානෝ කණ්ඨක දානං පබ්බත විසමං තං සබ්බං අමනසිකරේत्वा පඨවේ සංඤම් පඨෙච්ච මනසිකරෝති ඒකත්තං තස්ස පඨවේ සංඥාය චිත්තම්පක්ඛන්දතේ පසේදතේ සම්තෙට්ඨතේ අධේ මුච්ඡතේ සෝ එවං පජානාති ඒ අස්සදරතා මනුස්ස සංඤම් පරිච්ඡේත් තේදන සම්තේ ඒ අස්සදරතා අරඤ්‍ය සංඤම් පරිච්ඡේත් තේදන සම්තේ අත්තිචේවායන් දරතමත්තාය දෙදම් පඨවේ සංඥම් පඩෙච්ච ඒකත්තන්තේ සෝ සොඤ්ඤමිදං සංඥාගතං මනුස්ස සංඥායාතේ පජානාතේ සොඤ්ඤමිදං සංඥාගතං අරඤ්‍ය සංඥායාතේ පජානාතේ අත්ථේතේ විදං අසොඤ්ඤතං යදිදම් පඨවේ සංඥම් පඨෙච්ච ඒකස්සන්තේ ඉතියං හි කෝ තත්තන හෝති තේන සංසොඤ්ඤං සමනුපස්සති යං පනතත් අවසිට්ඨං හෝති තං සම්සමිදං අත්තේති පජානාති එවං පිස්ස ඒසා ආනන්ද යථා බුද්ධා අවිපල්ලත්තා පරිසුද්ධා ශුඤ්ඤතා වක්ඛන්තේ භවතේ පුනච පරං ආනන්ද බික්ඛෝ අමනසිකරේत्वा අරඤ්‍ය සංඥං අමනසිකරේत्वा පඨවි සංඥං ආකාසානං ඡායතන සංඥං පටිච්ච මනසිකරෝති ඒකත්තං තස්ස ආකාසානං ඡායතන සංඥාය චිත්තං පක්ඛන්දතේ පසේදතේ සම්තිට්ඨතේ අධේමුච්ඡතේ සෝ එවං පජානාති යේ අස්සොදරතා අරඤ්‍ය සංඤම් පටිච්චත්තේ දන සම්තේ යේ අස්සොදරතා පඨවේ සංඤම් පටිච්චත්තේ දන සම්තේ අත්තිචේ වායන් දරත මත්තා යදිදං ආකාසානං ඡායතන සංඤම් පටිච්ච ඒකත්තන්තේ සෝ ශුඤ්ඤමිදං සංඥාගතං අරඤ්‍ය සංඥායාතේ පජානාතේ ශුඤ්ඤමිදං සංඥාගතං පඨවි සංඥායාතේ පජානාතේ අත්ථේ චේවිදං අසුඤ්ඤතං යදිදං ආකාසානං ඡායතන සංඤම් පටිච්ච ඒකත්තන්තේ ඉතියං හි කෝ තත්තන හෝති තේන සංසුඤ්ඤං සමනුපස්සති යං පනසත්ත අවසෙට්ඨං හෝති සංසන්ත මිදං අත්තේති පජානාති එවං පිස්ස ඒසා ආනන්ද යථා බුද්ධා අවිපල්ලත්තා පරිසුද්ධා ශුඤ්ඤතා වක්ඛන්තේ භවතේ පුනච පරං ආනන්ද දෙක්ඛෝ අමනසිකරේत्वा පඨවේ සංඤම් අමනසිකරේत्वा ආකාසානං ඡායතන සංඤං විඥානං ඡායතන සංඤං පඨේච්ච මනසිකරෝති ඒකත්තම් තස්ස විඥානං ඡායතන සංඥාය චිත්තම් පක්ඛන්දතේ පසේදතේ සම්තිට්ඨතේ අධේමුච්ඡතේ සෝ එවං පජානාති යේ අස්සෝ දරතා පඨවේ සංඤම් පඨෙච්ච තේදන සම්තේ ඒ අස්සුදරතා ආකාසානං ඡායතනං පටිච්ච තේදන සම්ති අත්ථේ වායන් දරත මත්තා යදිදං විඥානං ඡායතන සංඤං පටිච්ච ඒකත්සම්ති සෝ ශුඤ්ඤමිදං සංඥාගතං පඨවි සංඥායාතේ පජානාතේ ශුඤ්ඤමිදං සංඥාගතං ආකාසානං ඡායතන සංඥායාතේ පජානාතේ අත්තේචේ විදං අසුඤ්ඤතං යදිදං විඥානං ඡායතන සංඤං පටිච්ච ඒකත්තං තේ ඉතියං හි කෝ තත්තන හෝති තේනච්ඡං සොඤ්ඤං සමනෝපස්සති යං පනතත්ත අවසිට්ඨං හෝති තං සම්තමිදං අත්තේති පජානාති ඒවං පිස්ස ඒසා ආනන්ද යථා බොච්චා අවිපල්ලත්තා පරිසුද්ධා ශුඤ්ඤතාවක්ඛන්තේ භවති පුනච පරං ආනන්ද බික්කෝ අමනසිකරිත්වා ආකාසානං ඡායතන සංඤං අමනසිකරේत्वा විඥානං ඡායතන සංඤ්ඤං ආකේඤ්ඤායතන සංඤ්ඤං පටිච්ච මනසිකරෝති ඒකත්තං තස්ස ආකේඤ්ඤායතන සංඥාය චිත්තං පක්ඛන්දතේ පසේදතේ සම්පෙට්ඨතේ අධේමුච්ඡතේ සෝ එවං පජානාති යේ අස්සොදරතා ආකාසානං ඡායතන සංඤම් පටිච්ච තේදන සම්තේ යේ අස්සොදරතා විඥානං ඡායතනම් පටිච්ච තේදන සම්තේ අත්තේ චේවායන් දරතමත්තා යදිදං ආකින්චඤ්ඤායතන සංඤම් පටිච්ච ඒකත්තන්තේ සෝ ශුඤ්ඤමිදං සංඥාගතං ආකාසානං ඡායතන සංඥාතේ පජානාතේ ශුඤ්ඤමිදං සංඥාගතං විඥානං ඡායතන සංඥායාතේ පජානාතේ අත්තේචේ විදං අශුඤ්ඤතං යදිදං ආකින් සංඥායතන සංඥං පටිච්ච ඒකස්සන්තේ ඉතියං හිකෝ තත්තන හෝති කේන තං සොඤ්ඤං සමනුපස්සති යං පනතත්ථ අවසිට්ඨං හෝති තං සම්තමිදං අත්තේති පජානාති එවං පිස්ස ඒසා ආනන්ද යථා බුද්ධා අවිපල්ලත්තා පරිසුද්ධා ශුඤ්ඤතාවක්ඛන්තේ භවතේ පුනච සරං ආනන්ද දෙක්කෝ අමනසි කරේත්වා විඥානං ඡායතන සංඥං අමනසි කරේත්වා ආකින්චඤ්ඤායතන සංඥං නේව සංඥා නාසඤ්ඤායතන සංඥං පටිච්ච මනසි කරෝති ඒකත්තං තස්ස නේව සංඥා නාසඤ්ඤායතන සංඥාය චිත්තං පක්ඛන්දති පසේදති සන්තෙට්ඨති අදිමුච්ඡති සෝ එවං පජානාති යේ අස්සදරතා විඥානං ඡායතන සංඥම් පරිච්ඡේත් තේදන සම්තේ යේ අස්සදරතා ආකින්චඤ්ඤායතන සංඥම් පරිච්ඡේත් තේදන සම්තේ අත්තේ චේවායන් දරත මත්තා යදිදන්නේව සංඥානා සංඥායතන සංඥම් පටිච්ච ඒකත්තන්තේ සෝ ශුඤ්ඤමිදං සංඥාගතං විඥානං ඡායතන සංඥායාතේ පජානාතේ ශුඤ්ඤමිදං සංඥාගතං ආකින් සංඥායතන සංඥායාතේ පජානාතේ අත්තේ චේවිදං අශුඤ්ඤතං යදිදං නේව සංඥානා සංඥායතන සංඥම් පටිච්ච ඒකත්තන්තේ ඉතියං හි කෝ සත්තන හෝතේ තේන තං ශුඤ්ඤං සමනුපස්සති යං පනතත්ථ අවසිට්ඨං හෝති සංසන්තමිදං අච්චේති පජානාති එවං පිස්ස ඒසා ආනන්ද යථා බුද්ධා අවිපල්ලත්තා පරිසුද්ධා ශුඤ්ඤතාවක්ඛන්තේ භවති කුණච පරං ආනන්ද බික්ඛෝ අමනසිකරේत्वा ආකින්චඤ්ඤායතන සංඤං අමනසිකරේत्वा නේව සංඥානා සංඥායතන සංඤං අනිමිච්ඡං චේතෝ සමාධින් පටිච්ච මනසිකරෝති ඒකත්තං තස්ස අනිමිත්තේ චේතෝ සමාධින් හේ චිත්තං පක්ඛන්දති පසේදති සම්තිට්ඨති අධිමුච්ඡති සෝ එවං පජානාති යේ අස්සුදරතා ආකින්චඤ්ඤායතන සංඤ්ඤම් පරිච්ඡේද තේදන සම්තේ යේ අස්සුදරතානේව සංඥානා සංඥායතන සංඥම් පරිච්ඡත්තේ දන සම්තේ අත්ථේවායන් දරත මත්තා යදිදං ඉමමේව කායම් පටිච්ච සලායතනිකං ජීවිතපච්චයාතේ සෝ ශුඤ්ඤමිදං සංඥාගතං ආකින් සංඥායතන සංඥායාතේ පජානාතේ ශුඤ්ඤමිදං සංඥාගතං නේව සංඥානා සංඥායතන සංඥායාතේ පජානාතේ අත්ථේචේ විදං අශුඤ්ඤතං යදිදං ඉමමේව කායං පටිච්ච සලායතනිකං ජීවිතපත්ත්‍යාතේ ඉතියං හිකෝ තත්තන හෝතේ තේන තං සොඤ්ඤං සමනෝ පස්සති යං පනසත්ත අවසිට්ඨං හෝති යං සන්ත මිදං අත්තේති පජානාති එවං පිස්ස ඒසා ආනන්ද යථා බුද්ධා අවිපල්ලත්තා පරිසුද්ධා ශුඤ්ඤතාවක් හන්තේ භවතේ පුනච පරං ආනන්ද වික්ඛෝ අමනසිකරේत्वा ආකින්චඤ්ඤායතන සංඤං අමනසිකරේत्वा නේව සංඥානා සංඥායතන සංඤං අනිමෙච්ඡං චේතෝ සමාධින් පටිච්ච මනසිකරෝති ඒකත්තං තස්ස අනිමෙච්ඡේ චේතෝ සමාධින් හේ චිත්තං පක්ඛන්දති පසේදති සන්තිට්ඨති අදිමුච්ඡති සෝ එවං කජානාති අයම්තිකෝ අනිමිත්තෝ චේතෝ සමාධේ අபிසංකතෝ අபிසංචේතසිකෝ යංකෝ පනකින්චි අபிසංකතං අபிසංචේතිතං තදනිච්ඡම් නිරෝධ ධම්මන්තේ පජානාති චස්ස එවං ඥානතෝ එවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිද්‍යාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති කේනාජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයම් නාපරං එත්තස්සායාසේ පජානාති සෝ එවං පජානාති ඒ අස්සු දරතහ කාමාශවං පටිච්ච තේදන සම්ති යේ අස්සෝ දරතා භවසවං පටිච්ච ඡේදන සංසේ යේ අස්සෝ දරතා අවිජ්ජාසවං පටිච්ච ඡේදන සංසේ අත්ථිතේ වායන් දරතමත්තා යදිදං ඉමමේව කායම් පටිච්ච සලායතනිකං ජීවිතපච්චයාතේ සෝසුඤ්ඤමිදං සංඥාගතං කාමාසවේනාතේ පජානාතේ ශුඤ්ඤමිදං සංඥාගතං භවාසවේනාති පජානාති ශුඤ්ඤමිදං සංඥාගතං අවිජ්ජාසවේනාති පජානාති අත්තේ චේවිදං අසුඤ්ඤතං යදිදං ඉමමේව කායං පටිච්ච සලායතනිකම් ජීවිත පච්චයාති ඉතියං හිකෝ තත්ත නහෝති තේන සංසොඤ්ඤං සමනුපස්සතේ යං පනසත්ථ අවසෙට්ඨං හෝති තං සම්තමිදං අත්තේති පජානාති ඒමමස්ස ඒසා ආනන්ද යථා බුච්ඡා අවිපල්ලත්තා පරිසොද්ධා පරමානුත්තරා ශුඤ්ඤතාවක්ඛන්තේ බවාති යේපි කේචි ආනන්ද අතේත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා පරිසොද්ධං පරමානුත්තරං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරෙන්සෝ සබ්බේතේ ඉමං ඒව පරිසොද්ධං පරමානොත්තරං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරෙන්සෝ යේ තේහි කේති ආනන්ද අනාගත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා පරිසොද්ධං පරමානොත්තරං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරෙස්සන්තේ සබ්බේතේ ඉමං ඒව පරිසොද්ධං පරමානොත්තරං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරෙස්සන්ති යේපිහි කේචි ආනන්ද ඒතරයි සමනාවා බ්‍රාහ්මනාවා පරිසොද්ධං පරමානොත්තරං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරන්ති සම්මේතේ ඉමං ඒව පරිසොද්ධං පරමානොත්තරං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරන්ති තස්මාතිහ ආනන්ද පරිසොද්ධං පරමානොත්තරං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරිස්සාමාතේ එවං හිවෝ ආනන්ද සික්ඛේ සම්බන්තේ ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති චෝල ශුඤ්ඤත සොත්තං පඨමං